දේශනා පවත්වන ගෞරවනීය ස්වාමින් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පවත්වමින් පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා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 සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති ඉමේ කෝ භික්ඛවේ චත් චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සච්චි කිරියාය සංවත්තන්ති තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද දවසේදී මේ ධර්මානුශාසනාව තුලින් ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ සඳහන් වෙන ඵල සූත්‍රය. මෙන්න මේ සූත්‍ර දේශනාව හරහා මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස හේතු වන ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව විස්තර කරනවා. බෞද්ධයෙක් හැටියට ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛයන්ගෙන් යුක්ත මේ සංසාර ගමන නවත්තල පරම සැනසුම හෙවත් නිවන සලසා ගන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල සාක්ෂාත් කරගන්න තැබිය යුතු මූලික පියවර අනුගමනය කළ යුතු මූලික අංග පිළිබඳව මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. චත්තාරෝමේ භික්කවේ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය සංවත්තන්ති. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි කාරණා හතරක් තිබෙනවා මේ කාරණා හතර භාවිත කිරීම බහුල කොට වැඩිම සෝතාපන්න ඵලයට පත්වීම පිණිස හේතු වන මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස හේතු වන ශක්තියක් සපයනවා එතකොට මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ විය යුතුයි මාර්ගඵල අවබෝධ කරගන්න ඒ කාරණා හතරෙන් පළවෙනි කාරණාව තමයි පින්වත්නි සප්පුරිස සංසේවෝ. කලන ගුණ ඇති යහ ගුණ ඇති සත්පුරුෂ උදවියගේ ආශ්‍රය අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. විතකදී බුදුහාමුදුරුව සඳහන් කරනවා මේ සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මතයි කියලා. කලන මිතුරු ඇසුරක් නැත්නම් ඒ කෙනාට මේ දර්ශනය ග්‍රහණය කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද දවසේදී ඔබ මේ ධර්මානුශාසනාව පවා ශ්‍රවණය කරන්නේ කල්යාණ මිත්‍රත්වය නිසා. මේ දායකත්ව දරන අය මේ ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම කලන මිත්‍රත්වයේ දෑත් දිගු කළ නිසා තමයි ඔබට මේ බුදුබණ ටික ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙන අපට මේ ආශ්‍රය කියන එක ප්‍රබල කාරණාවක් බවට පත් වෙනවා අපේ ජීවිතය හැඩගස්ව ගන්න. ඇසුර. එතනදී බුදුහාමුදුරුව පෙන්නනවා තමන්ට ජීවිතය ආශ්‍රය කරන්නට ලැබෙන පුද්ගලයෝ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුවා. තමන් එක්ක සම්බන්ධයෙන් කතා කරනකොට තමන් හා සසඳන විට තමන්ට ආශ්‍රය කරන්න ලැබෙන අසුරු කරන්නට ලැබෙන පුද්ගලයෝ වර්ග තුනක් ධර්ම ශ්‍රවණය කරන ඔබට මේ පුද්ගල වර්ග තුන ආශ්‍රය කරන්නට ලැබෙනවා ධර්ම දේශනාව සිදු කරන භික්ෂුන් වහන්සේ හැටියට අපට මේ පුද්ගල වර්ග තුනෙන් ආශ්‍රය ලැබෙනවා එතකොට කවුද මේ පුද්ගල වර්ග තුන? බුදුහාමුදුරුවෝ පෙන්නනවා පළවෙනි පුද්ගලයා තමයි තමන්ගේ ගුණධර්මවලට වඩා ඔබ ඔබ තුල තිබෙන ගුණධර්ම පිළිබඳව කල්පනා කරන්න තමන්ගේ ගුණධර්මවලට වඩා පහත් ගුණධර්ම වලින් යුක්ත පහත් හැදියාවකින් යුක්ත එහෙම නැත්නම් තමන්ට වඩා නැහැදිච්ච තමන්ට වඩා පල්ලෙහෙන් ඉන්න පුද්ගලය අපට ආශ්‍රය කරන්න ලබන පාසලේදී වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයේදී වෙන්න පුළුවන් මහපාරේදී වෙන්න පුළුවන් පිටරටකදී වෙන්න පුළුවන් ගමේදී වෙන්න පුළුවන් තමන්ගේ ගුණයන්ට වඩා පහක් ගුණයන්ගෙන් යුක්ත උදවිය ඇසුරට ලැබෙනවා. ඒ පළවෙනි කණ්ඩායම. ඔබටත් ලැබිලා ඇති ඉදිරියටත් ලැබෙයි අපටත් ලැබිලා තියෙනවා ඉදිරියේදීත් අපටත් ලැබෙයි. අපේ ಗುಣධර්ම වලට වඩා පල්ලෙහා මට්ටමේ ಗುಣ තියෙන මිනිස්සු. ඊළඟට දෙවෙනියට ආශ්‍රය කරන් ලැබෙන කණ්ඩායම තමයි තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත මිනිස්සු මං වගේම උදවිය මා සතුව යම්කිසි ගුණධර්මයක් තියෙනවා නම් ඒහා සමාන ගුණධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයෝ සමාජයෙන් අපට ආශ්‍රය කරන්න ලැබෙනවා ඊළඟට තුන්වෙනි කාණ්ඩයේ හැටියට බුදුහාමුදුරුව සඳහන් කරනවා තමන් සතුව පවතින යම්කිසි ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ ගුණ ධර්ම වලටත් වඩා ඉහළට ගියපු දියුණු ගුණ ධර්මයන්ගෙන් යුක්ත උත්තම මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙනවා. මගේ ප්‍රමාණයටත් වඩා හොඳ ගතිගුණ වලින් යුක්ත මිනිස්සු. ඔන්න ඒ කණ්ඩායම් තුනම ආශ්‍රය කරන්න ලැබෙනවා අපට. එකම විදිය මිනිස්සු නෙවෙයි අපට හම්බෙන්නේ ආශ්‍රය කරන්න. මෙන්න මේ කාණ්ඩ තුනේම මිනිස්සු අපට හම්බෙනවා. තමන්ට වඩා පල්ලෙහ ගුණයන්ගෙන් යුක්ත පහත් අය, තමන් හා සම අය, තමන්ට වඩා උතුම් මට්ටමට ඉහළට ගිය අය. මෙන්න මේ සඳහන් කරපු පුද්ගල කාණ්ඩ තුන ආශ්‍රය කරනකොට මට මොකද වෙන්නේ කියන එක ධර්මයේ සඳහන් කරනවා. අපි මේවා දැනගෙන අපි අපේ ඇසුර සකස් කරගන්න ඕනේ. යම්කිසි විදියකින් තමන් තමන්ට වඩා පහත් ගුණයන්ගෙන් යුක්ත අය ආශ්‍රය කරන්න ගියොත් තමන්ට වඩා පල්ලෙහා මට්ටමේ පහත් ගති තියෙන මිනිස්සු ආශ්‍රය කරන්න ගියොත් මොකද වෙන්නේ තමන් තුල යම්කිසි ಗುಣධර්මයක් තිබ්බනම් ඒ තිබුණු ಗುಣධර්මත් වෙනසිලා යනවා අර පහත් පුද්ගලයාගේ ಗುಣධර්ම ඒ මට්ටමට Tamanටත්පත් වෙන්න සිද්ධ වෙනවා හොඳ ගති නැකිලා නරක ගති මතුවෙන්න පුළුවන්කම ලැබෙනවා ආන්න එහෙම වුණාම තමයි හොඳට හිටපු මිනිස්සු විනාශුණා කියලා අපි සමාජයෙන් අහන්නේ හොඳට හිටපු දරුවා මෙන්න මේ වගේ කෙනෙක් ආශ්‍රය කරලා දැන් නරක වෙලා හොඳට හිටපු දරුව කුඩුකාරී කාශ්‍රය කරලා දැන් කුඩු ගහන ළමෙක් වෙලා. පාඩම් කරපු ළමයා පාඩම් නොකරන ළමෙක් එක්ක එකතු වෙලා පාඩම් නොකරන තැනට වැටිලා. ඕක අහන්න වෙන්නේ ඇයි? Tamange ගුණයන්ට වඩා පහත් ගුණයන්ගෙන් යුක්ත මිනිස්සු ආශ්‍රය කිරීම. එතකොට මොකද වෙන්නේ? Taman සතු ගුණධර්මත් නැකිලා යනවා. තියෙන ගුණ මෙකිලා යන සංස්කෘත සාහිත්‍ය ග්‍රන්ථයක් තියෙනවා ව්‍යාසකාරය කියලා. ව්‍යාස කියන පඬිවරයා විසින් රචනා කරපු උපදේශාත්මක ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා එක්තරා ශ්ලෝකයක්. අසත් සම්පර්ක දෝෂේන සජ්ජනෝපි විගර්හති මාර්ග හිමිව සම්පර්කාත් සමෝපි විසමායතේ මේ ශ්ලෝකේ තේරුම තමයි පින්වත්නි අසත් සම්පර්ක දෝෂේන සජ්ජනෝපි විගර්හතේ සත්පුරුෂ ගුණ තියෙන යහපත් ගුණ තියෙන හොඳ ගති තියෙන යහපත් මිනිස්සේ අසත්පුරුෂේ කාශ්‍රය කරන්න ගියොත් නරක මිනිස්සෙක් ආශ්‍රය කරන්න ගියොත් මොකද වෙන්නේ සමාජයේ විසින් සුදනන් විසින් සාදු ජනයා විසින් අර පුද්ගලයාට නිඳා කරනවා දෝෂ දර්ශනයට ලක් කරනවා හොඳ මිනිස්සෙක් අසත්පුරුෂයෙක් ආශ්‍රය කළාම සමාජයේ මිනිස්සු මොකද කරන්නේ ඒ හොඳ කෙනාට දොස් නගන. ඒ කාර්යයට උපමාවකින් පෙන්නනවා මාර්ග තිමිර සම්පර්කාත් සමෝපි විසමායති. මාර්ගයක් පාරක් හොඳට පිළිවෙලට හදලා තිබ්බත් ලස්සනට හදලා තිබ්බත් අන්ධකාරයේදී ඒ පාර පේන්නේ නෑ වගේ මොකද වෙන්නේ යහපත් ගුණ තියෙන මිනිස්සේ අසත්පුරුෂයෙක් ආශ්‍රය කළොත් ඒ යහගුණ ටික මැකිලා යනවා. පේන්නේ නැතුව යනවා. කොච්චර ලස්සන පාරක් වුණත් හොඳට පිළිවෙලට හදලා තියෙන මාර්ගයක් වුණත් කලුවරේ යනකොට පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා ගැටලුවක් තියෙනවා. ඒ නිසා පවිතු මිතුරන් ඇසුරු කිරීමෙන් Tamange තියෙන හොඳ ගති මැකිලා ගිහිල්ලා තමනුත් විනාශයට තල්ලු වෙලා යනවා. ඊළඟට දෙවෙනි කාණ්ඩය තමයි තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත මිනිස්සු. තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත මිනිස්සු. ඒ වගේ අය ආශ්‍රය කරනකොට සිදුවෙන සිදුවීම තමයි තමන් සතු ගුණධර්ම පිරෙන්නේ නැහැ. හැබැයි තමන් සතු ගුණධර්ම දියුණු වෙන්නෙත් නැහැ. දියුණුවකුත් නැහැ, පරිහානියකුත් නැහැ. Taman සතුව තිබෙන මට්ටමටම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද Taman ආශ්‍රය කරන්නේ Taman වගේමයි. එතකොට එතනින් උඩට යන්නත් බෑ, පල්ලෙහාට යන්නෙත් නැහැ. එක විදියකට යනවා විතරයි. ඊළඟට Tamanගේ ගුණයන්ට වඩා උතුම් ගුණ තියෙන පිදිය යුතු උතුම් චර්යාවන්ගෙන් යුක්ත ඒ උතුම් චරිත ආශ්‍රය කරන්න පුළුවන් නම් Tamanta වඩා වැදගත් ගුණධර්මයන්ගෙන් යුක්ත උදවිය ආශ්‍රය කරන්න පුළුවන් නම් ලැබෙන වාසිය තමයි පින්වත්නි Taman සතු ගුණධර්ම තව තවත් වඩා වඩා පෝෂණය කරගන්න දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන එතකොට දියුණුව ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන පිරිසක් හැටියට අපි උඩහට යන්න උත්සාහ කරන අය ගුණධර්ම පොහොසත් කරන්න උත්සාහ කරන අය බුදුහාමුදුර අපට දේශනා කළේ යහගුණ වඩන්න කියලා නරක ගුණ ඉවත් කරන්න කියලා එතකොට යහපත් ගුණධර්ම පොහොසත් කරගන්න, දියුණු කරගන්න උත්සාහ කරන පිරිසක් හැටියට අපි එහෙනම් ආශ්‍රයයට ගත යුතු වෙන්නේ උත්තම වටිනා ගුණධර්ම වලින් යුක්ත මිනිසුන්. එතකොට පින්වත්නි සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස අවශ්‍ය වන පළවෙනි කාරණාව තමයි සත් සත්පුරුෂ ආශ්‍රය කියලා සඳහන් කරන්නේ. හොඳ අය ඇසුරු කරන්න. පවිතු මිතුරන් ආශ්‍රය කළොත් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. මේ ආශ්‍රය ගැන අපි හරියට පරිස්සම් වෙන්න ඕන මොකද? අපි කෙලෙස් වලට බර වෙච්ච උදවිය නිසා. කෙලෙස් කියන්නේ කිලිටි. කිලිටි ගතිය තිබෙන නිසා අතිශයින් ප්‍රවේශම් විය යුතුයි ආශ්‍රය කියන කාරණාවයි. මොකද හේතුව වඩාත් ඇසුරට පවිතු මිතුරන් සොයාගෙන යාමේ ඉඩකඩ වැඩි. එක් අවස්ථාවකදී උපමා වලින් පැහැදිලි කරලා තිබෙනවා මේ ආශ්‍රය පිළිබඳව. ඔබ හොඳට මතක තියාගන්න ඔබ තුල යම්කිසි ගුණධර්මයක් තියෙනවා නම් ඔබ තුල යම්කිසි උතුම් ගුණාංග තිබෙනවා නම් ඒවා පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය පවතින තාක්කල් පමණයි. ඒක උදාහරණ වලින් සඳහන් කරලා තියෙනවා පින්වත්නි. ගොයන් කන්ද පුරුදු වෙලා ඉන්න ගොනේ රැහෙනින් ගැට ගහලා බැඳලා තියෙන තාක්කල් ගොයන් කන්නේ නැහැ කියලා කීවත් රැහෙන කඩා ගත්ත දාට රැහෙන බිඳගත් දාට නැවත වතාවක් ගොයන් කන බව ස්ථිරයි. අන්න ඒ වගේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය පවතින තාකල් අපි හොඳට හිටියට කලන මිතුරු ඇසුරේ දෑත් අත්හැරපු තැන අපි නැවත වැඩි කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. තවත් උපමාවකින් පෙන්නනවා මහා මාර්ගයක් පිළිබඳව කල්පනා කරනකොට තුම්මං හන්දි තියෙනවා හතරමං හන්දි තියෙනවා මේ මහා පාරේ දූවිලි නැගිනවා වැස්සක් වැහලා පරිසරය තෙත ගතියට පත් කරනකොට අර දූවිල්ල මැකිලා යනවා දූවිල්ල මැකිලා යනවා තෙත ගතිය තියෙන තාක්කල් දූවිලි නැහැ කියලා කියන්න පුළුවන් වුණත් නැවත තෙත ගතිය නියලිලා ගිහිල්ලා හිරු එළිය ඇති වෙලා වේලිලා ගියාම දූවිලි එන්නේ නැහැ කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා කලන මිතුරු ඇසුර පින්වත්නි හරියට අර දූවිලි වසාගෙන තිබෙන තෙත ගතියක් වගේ. ඒ තෙත ගතිය නැමැති කලන මිතුරු ඇසුර පවතින තාක්කල් අප තුල තිබෙන මේ කෙලෙස් දූවිල්ල මතු කර මතු වෙන්නේ නැහැ. නරක ගති මතු වෙන්නේ නැහැ. හැබැයි මේ තෙත ගතිය නැමැති කලන මිතුරු ඇසුර නැති වෙච්ච තැන නැවතවතාවක් පවිතු අදහස් නරක අදහස් මතු වෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පාපකාරී පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ඒ කෙනා විනාශයටම පත් වෙලා යනවා. අන්ධකාරයටම තල්ලු වෙලා යනවා. ඒ කෙනාට මාර්ගඵල අවබෝධ කරගන්නට පුළුවන්කම නැහැ. ඒ නිසා මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස බලපාන ප්‍රබල සාධකයක් සත්පුරුෂ ආශ්‍රය. එහෙනම් එය පෝෂණය කරන්න, දියුණු කරන්න අපි කවුරුත් මහන්සි ගන්න ඕන. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පින්වත්නි සද්ධම්ම සවන. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඇයි ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙන්නේ? දැන් මේ ධර්මානුශාසන ඔබ නිරන්තරයෙන් ශ්‍රවණය කරනවා. මේ ධර්මානුශාසන ශ්‍රවණය කරන්නේ ඇයි? ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි අපට ප්‍රඥාව මතු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රඥාව නැත්තම් නිවනක් නැහැ. ප්‍රඥාව ඇති කරගත්තොතින් තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ප්‍රඥාව ඇති කරගන්න නම් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ආලවක සූත්‍රයේදී ආලවක බුදුහාමුදුරුවන්ගෙන් විමසන පැනයක් තමයි කතහංසු ලබතේ පඤ්ඤා. කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ? ඒ වෙලාවේදී දීපු උත්තරය බුදුහාමුදුරු සුස්සූසා ලබතේ පඤ්ඤා ශ්‍රවණය කරන්නේ. ඒතොර ධර්ම ශ්‍රවණය කිරීමෙන් මොකද වෙන්නේ ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. මොකද මේ ධර්මානුශාසනා හරහා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය හරහා අපේ සිත පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. මේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි හිත බලන කැඩපත. හිත බලන කැඩපත හිතේ තිබෙන සිතවිලි වල ස්වභාවය හිතේ ඇතිවන පවිතු සිතවිලි වල කුණු ගතිය පිරිසිදු සිතවිලි වල පිරිසිදු ගතිය හොඳට පෙන්눔 කරන්නේ ධර්මය ධර්මය දන්නවනම් Tamange සිත විනිවිද දකින්න පුළුවන් තමන්ගේ සිත විනිවිද දකින්න පුළුවන් කෙනෙකුට තමන්ගේ හිත හොඳට සකස් කරගන්න පුළුවන්. එතකොට ධර්මයේ දන්න කෙනා ධර්මයේ පරිශීලනය කරන කෙනා තමන්ගේ සිත තුළ ගොඩ නැගෙන කිලිටි හඳුනාගෙන කුණු හඳුනාගෙන ඒ කුණු ඉවත් කරගන්න මහන්සි වෙනවා. දැන් බලන්න පින්වත්නි ධර්ම ශ්‍රවණය කිරීම වැදගත් කාරණාවක් බවට පත් වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න කරන්න ප්‍රඥාව ඇති වෙනවා ප්‍රඥාව ඇති වුණාද කියලා බලන්න කරන්න තියෙන හොඳම පරීක්ෂණය දැන් මේ වෙලාවේදී උනත් ධර්මානුශාසනාව ශ්‍රවණය කරමින් සිටින මේ මොහොතේ උනත් ඔබට පුළුවන් මේ කියපු කාරණාව හොඳට තේරුම් ගන්න. ධර්ම ශ්‍රවණය කරනකොට ප්‍රඥාව ඇති වෙනවා. ඇත්තටම බුදුහාමුදුරෝ දේශනා කළ පරිදි ධර්ම ශ්‍රවණය කරනකොට ප්‍රඥාව ඇති වෙනවද? ඔන්න දැන් Taman Taman තුලින් ඒ කාරණාව සනාත කරගන්න. මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනකොට තමන්ගේ සිත තුළ ප්‍රඥාව ඇති වෙලා නම් මෙන්න මේ දේ වෙලා තියෙන්න ඕන. දැන් බලන්න මම මේ කියන ටික වෙලාද කියලා. මොකක්ද වෙන්න ඕන? සිත තුළ තිබෙන රාගය, ද්වේෂය, මදය, මෝහය ආදී කෙලෙස් සිටිවිලි, කිලිටි සිටිවිලි අඩපණ වෙලා තියෙන්න ඕන. හිරි වැටිලා තියෙන්න ඕන. යටපත් වෙලා තියෙන්න ඕන. බලය අඩු වෙලා තියෙන්න ඕන. අපි හැම කෙනෙක්ම පෘථග්ජනය හැටියට රාග සහිත, ద్వේෂ සහිත, මෝහ සහිත මිනිස්සු. මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් ධර්මයන්ගේ ශක්තිය අඩපණ වෙච්ච ස්වභාවයක් නැත්නම් කෙලස් යටපත් වෙච්ච ස්වභාවයක් තියෙනවා නම් ඔබට හිතන්න පුළුවන් මගේ සිත තුළ යම්කිසි මට්ටමකට ප්‍රඥාව ඇති වෙලා කියලා. ප්‍රඥාව නැමැති පහන යම්කිසි මට්ටමකට දැල්ුණා. උපරිම දැල්වෙනවා කියලා කියන්නේ නැහැ. උපරිම දැල්වෙනවා නම් අඳුරක් ඇත්තේම නැහැ. එතන තමයි සියලු කෙලෙස් ප්‍රහීන කොට ලබන රහත් ඵලය. අපේ යම් කිසි මට්ටමකට ප්‍රඥාව නැමැති පහන දැල්ුණා. මේ සුළු මොහොත ධර්ම ශ්‍රවණය කරලා වුණා. ඒ නිසා තමයි පින්වත්නි ප්‍රඥාව ඇති වුණා රාග ద్వේෂ මෝහ නැත්තකම නැති වුණේ නෑ ප්‍රඥා ලෝකයේ ඇතිවෙච්ච තරමට අඳුර නැති වුණා. ප්‍රඥාවේ තරමට අඳුර නැති වුණා. දැන් මේ කටයුත්ත දිගින් දිගටම කරගෙන යනවා නම් ප්‍රඥාව පෝෂණය කරන්න කරන්න වඩන්න වඩන්න මොකද වෙන්නේ? අන්ධකාරයෙන් නැත්තටම නැති වෙලා යනවා. හොඳට මතක තියාගන්න පින්වත්නි මෙන්න මේ කියන කාරණා. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න ධර්මයට හිත යොමු කරන්න යොමු කරන්න ධර්මය තුල තමන්ගේ සිත භාවිතා කරන්ද භාවනාව ප්‍රගුණ කරන්න කරන්න මොකද වෙන්නේ ප්‍රඥාව නැමැති පහන් ආලෝකය දැල් වෙන්න පටන් ගන්නවා ප්‍රඥාව දැල් වෙන්න දැල් වෙන්න ප්‍රභාස්වර වෙන්න වෙන්න වර්ධනය වෙන්න වෙන්න රාග ద్వේෂ මෝහ නැති වෙලා යනවා ප්‍රඥාව ඇති වෙන්න ඇති වෙන්න රාග ద్వේෂ මෝහ නැති වෙන්න පටන් ගන්නවා. රාග ద్వේෂ මෝහ ඇති වෙන්න ඇති වෙන්න ප්‍රඥාව නැති වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව ඇති වෙනකොට කෙලෙස් නැති වෙනවා කෙලෙස් වඩනකොට ප්‍රඥාව නැති වෙනවා රාගය වඩන දෙයකට යොමු වෙනකොට ප්‍රවේශම් වෙන්න ඕන ඒකයි. ද්වේෂය වැඩෙන දෙයකට යොමු වෙනකොට ප්‍රවේශම් වෙන්න ඕන ඒකයි. මදය මත්වීම වැඩි වෙන්න දේවල් වල යෙදෙනකොට මෝහය වැඩෙන දේවල් වල යෙදෙනකොට ප්‍රවේශම් විය යුත්තේ ඒකයි. නිවන පිණිස හේතු වන මාර්ගඵල පිණිස හේතු වන ප්‍රබලම සාධකයේ වෙච්ච ප්‍රඥාව නැති වෙන්න පුළුවන් අර කෙලෙස් ඇවිස්සනකොට. ටෙලිනාට්‍යයක් බලන විට චිත්‍රපටියක් බලන විට ඒ දර්ශනය තුලින් ඔබේ පෝෂණය කරලා තිබෙන්නේ රාගය, ద్వේෂය, මෝහය මිසක් ප්‍රඥාව නෙවෙයි. ඒ නිසා රාග, ద్వේෂ, මෝහ පෝෂණය වෙනවා. පෝෂණය වෙනකොට මොකද වෙන්නේ? ප්‍රඥාව නැති වෙනවා. ඒ නිසාම තමයි ටෙලිනාට්‍යයක් චිත්‍රපටියක් බලාගෙන ඉන්න ඔබ ඒ ජවනිකා පිළිබඳව කල්පනා කරන්නේ මෝඩ ස්වરૂපේ. ඒ තැනට වැටෙන්නේ මේ කෙලෙස් පෝෂණය කිරීම නිසා. එතකොට ප්‍රඥාව අත්‍යවශ්‍ය කාරණාවක් නිවනට මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න මාර්ගඵල අවබෝධය පිණිස ඒ ප්‍රඥාව ඇති කරගන්න නම් සද්ධම්ම සවණං තථාගත බුද්ධ දේශනාව ධර්මයේ ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි තුන්වෙනි කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකක්ද? මේත් අහලා තියෙනවා යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන යෝනිසෝ මනසිකාරය අපිට සරලව විග්‍රහ කරන්න පුළුවන් ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය පිළිබඳව කියන්න පුළුවන් ප්‍රඥාවෙන් තොරව දැකීම. මෙනෙහි කිරීම. දැන් යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ දකින්න දෙයක් ඇතුළට ගිහිල්ලා ඒ යථාර්ථය දකින්න පුළුවන් වෙන්න ඕන. පෙනෙන විදියට ග්‍රහණය කිරීම නෙවෙයි. ගැඹුරට යන්න ඕන. ගැඹුරට ගිහිල්ලා මේ තුල තිබෙන යථාර්ථය මොකද්ද කියලා ප්‍රඥාවෙන් විමසන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. බාහිරින් පෙනෙන විදියට රැවටෙන එක අයෝනිසෝ මනසිකාරය. අපි ගොඩාක් වෙලාවට පෙනෙන දේ පෙනෙන විදියට ග්‍රහණය කරමින් ප්‍රඥාව සමග සංසන්දනය නොකොට අයෝනිසෝ මනසිකාරයක තමයි සැරිසරන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් පෙරහැරක ගිනි බෝල කරකවන ඈත ඉඳන් බලනකොට මේ ගිනි බෝල කරකවනවා දකින්නකොට පේන්නේ ගිනි බෝල කරකින විදියට නෙවෙයි ගිනි වලල්ලක් තියෙන විදියට. කරකින විදිය අනුව පෙනෙන විදිය. ඒ පෙනෙන විදියට ග්‍රහණය කිරීම යෝනිසෝ මනසිකාරය නොවේ. දැක්ක විදියට ග්‍රහණය කිරීම නෙවෙයි. ඒ දකින්න දේ තුල ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ. මේක මේ ගිනි වලල්ලක් වගේ තියෙන්නේ කොහොමද? මේක සැබවින්ම ගිනි වලල්ලක්ද නැත්නම් මෙතන අන්තර්ගතය කුමක්ද? බලන්න පින්වත්නි, ගිනි බෝල කරකවන එක නැවැත්තුවට පස්සේ තමයි පේන්නේ එතන ඇත්ත ස්වરૂපය. ගිනි වලල්ලක් නෙවෙයි තියෙන්නේ සමහරකට ගිනි බෝල දෙකක්. වේගින් කරකවනකොට පෙනෙන්නේ වලල්ලක් වගේ. අන්න ඒ වගේ යථාර්ථය දකින්න ඕන. යෝනිසෝ මනසිකාරය. අන්න ඒ යෝනිසෝ මනසිකාරය ඇති කරගත්ත කෙනෙක් අසුභය සුබ ලෙස දකින්නේ නැහැ. සුබ දේ අසුබ ලෙස දකින්නේ නැහැ. අනිත්‍ය නিত্য ලෙස දකින්නේ නැහැ. දුක සැප ලෙස දකින්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ඔබ තුල තිබෙනවනම් ඔබ යථාර්ථය වටහා ගන්න. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත මිනිසු තමයි අසුභය සුබ ලෙස ග්‍රහණය කරන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය. බුදුහාමුදුරු දේශනා කරන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. අසුභ දේ සුබ ලෙස, සුබ දේ අසුබ ලෙස, අනිත්‍ය දේ නিত্য ලෙස, නিত্য දේ අනිත්‍ය ලෙස, දුක සැප ලෙස, සැප දුක ලෙස, අනාත්ම දේ ආත්ම ලෙස දැකීම කල්පනා කිරීම තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ නිසා අසාරේ සාරමතිනෝ සාරේචාසාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් දකින්න කිව්වා. නිසරුදේ සරු ලෙස දකින්න කෙනා සරුදේ નિසරු ලෙස දකින කෙනා මිත්‍යා දෘෂ්ටිකයි. හරියට දකින්නට ඕනේ. ඒකට කියන යෝනිසෝ මනසිකාරය. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා පින්වත්නි මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස. එතකොට අපි දැන් කාරණා හතරෙන් කාරණා තුනක් පිළිබඳව විග්‍රහ කළා. මේ කුමක් සඳහාද මේ කරුණ ඔබට පැහැදිලි කරන්නේ? සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා මූලික පියවර මේවා භාවිතා බහුලී කතා කියලා කිව්වේ. හිමේකෝ භික්කවේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා. සෝතාපට්ටි ඵල සච්චිකිරියාවේ සංවත්තන්ති. භාවිතා බහුලී කතා අවශ්‍යම වචන දෙකක්. මේ කාරණා හතර ගැන දැනගෙන ඉන්න එක නෙවෙයි. භාවිතා කිරීම බහුල කොට වැඩිම පුරුදු කිරීම එකට කියන කුසලය කියන්නේ. එතකොට පුරුදු පුහුණු වීම නැවත නැවත සිදු කිරීම නැවත නැවත භාවිත කිරීමෙන් මාර්ගඵල ලබන්න පුළුවන්. එතකොට පළවෙනි එක සත්පුරුෂ ඇසුර. දෙවෙනි එක සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. තුන්වෙනි කාරණාව යෝනිසෝ මනසිකාරය. ඊළඟ අවසාන කාරණාව තමයි පින්වත්නි ධම්මානු ධම්මපටිපත්ති. ප්‍රතිපත්ති පූජාවෙහි ධර්මයට අනුගත දිවි ගමනක යෙදීම. ප්‍රතිපත්ති පූර්ණේ කිරීම. මෙන්න මේ කාරණාවලට උත්සාහවත් වෙනවා නම් මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව සිහිපත් කරමින් ඒ සඳහා යොමුව වාසය කරනවා නම් අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා පින්වත්නි ජයග්‍රහණය ලබන්න. මේක මේ කියන තරම් පහසුවෙන් යන්න පුළුවන් අවස්ථාවක් නොවේ ඒ සඳහා අත්‍යවශ්‍යම කාරණාවක් තමයි වීරය උත්සාහය මේ ධර්ම ශ්‍රවණය කරන්නත් උත්සාහය තියෙනවා උනන්දුවෙන් උත්සාහයෙන් වීරයෙන් යුක්තව මේ කටයුත්ත කරන්න පුළුවන් නම් ඒ කෙනාට ජයග්‍රහණය ලැබෙනවා මේක අමාරු වැඩක් පහසු කටයුත්තක් නෙවෙයි පටිසෝතගාමි අනුසෝතගාමි කියලා ගමන් දෙකක් ගැන විග්‍රහ කරනවා. අනුසෝතගාමී කියන්නේ පල්ලෙහාට යන එක. ඒක ලේසි. පටිසෝතගාමී කියන්නේ උඩුගම් බලා උඩහට යනවා කියන එක. ඒක අපහසුයි. ළිඳට වතුර බාල්දියක් දාන්න ලේසි වුණාට ළිඳෙන් වතුර බාල්දියක් ගන්න අමාරුයි. ඒ නිසා අපට මේ තිබෙන්නේ උඩුගම් බලා යන ගමන. අපහසු කාර්යය. ඒ අපහසු කාර්යය උත්සාහවත් වන්තව සිද්ධ කරනවා නම් අපට පුළුවන්කම ලැබෙනවා ජයග්‍රහණය සලසගන්න. සංස්කෘත ශ්ලෝකයක සඳහන් වෙනවා උත්සාහෝ රිපුවත් මිත්‍ර මාලස්යම් මිත්‍රවත් රිපු උත්සාහෝ මృతවත් විද්‍යා ප්‍රමාදෝ මృతවත් තිසං උත්සාහෝ රිපුවත් මිත්‍ර රිපු කියලා කියන්නේ හතුරට උත්සාහය කියලා කියන්නේ පින්වත්නි මහන්සි වෙනවා කියලා කියන්නේ යම්කිසි ජයග්‍රහණයක් උදෙසා වීර කරනවා කියලා කියන්නේ මෙතනදි පෙන්නනවා හතුරෙක් වාගේ මිතුරෙක් උත්සාහෝ රිපුවත් මිත්‍ර උත්සාහය කියලා කියන්නේ සතුරෙකු වැනි මිතුරෙක් මාලස්යම් මිත්‍රවද්‍රිපු අලසකම කියලා කියන්නේ කම්මැලිකම කියලා කියන්නේ මිතුරෙකු වැනි සතුරෙක් උත්සාහය කියන්නේ හතුරෙක් වැනි මිතුරෙක් අලසකම කියලා කියන්නේ මිතුරෙක් වැනි සතුරෙක් උත්සාහය අමාරුයි කම්මැලිකම ලේසි උත්සාහෝ මృతවත් විද්‍යා ප්‍රමාදෝ මృతවත් විෂා උත්සාහය අමූර්තය ලෙස දකින්න කියලා කියනවා. ප්‍රමාදය, අලසකම අමූර්තය බඳු විසක්. ඒක අමූර්තය වාගේ තමයි. හැබැයි අමූර්ත පෙනුම තිබුණට අමූර්ත රසය තිබුණට විසක් කියන එක මතක තියාගන්නට අවශ්‍යයි. එතකොට පින්වත්නි මේ ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කළේ මාර්ගඵල අවබෝධ කරගන්න තමන්ගේ දිවිගමන හැම අතින්ම සෞභාග්‍ය සම්පන්න කරගන්න අවශ්‍ය කරන භාවිතා කළ යුතු කාරණා පිළිබඳව මෙසක් පුරපසළොස්වක පොහොය දවස නිමිති කරගෙන බෞද්ධයා ගුවන්විදුලිය ඔස්සේ මේ විහිදුවා හරින දායකත්ව ධර්ම දේශනාව ඔබට අපට රටට ලොවට සත්පුරුෂ ආශ්‍රය ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මයට අනුගත ප්‍රතිපත්ති පූජාවේ යෙදෙන්න ශක්තිය සලසන උත්සාහය ඇති කරන වීරිය උපදවන අනුශාසනාවක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කළ යුතුය. ඉතින් මේ ධම් දෙසුමේ අනුහසෙන් අප සියලු දෙනාටම සසර දුකින් නිතරව උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. ආකාසට්ඨා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා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 ආචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමින් වහන්සේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා.